සුබ්‍රහ්මණ්‍ය සුබ්‍රහ්මණ්‍යම් කියන්නේ ඒ ඒ ඒ කලින් ඉන්දියාවේ හිටපු ඉන්දියාවට යන භව සම්බන්ධ දේවතාවෝ ඒ දෙවියන්ගේ ප්‍රභාවය පිළිබඳ සඳහන් වෙන්නේ ආ ප්‍රභාවය පිළිබඳ සඳහන් වෙනවද ස්වභාවය නේද දෙවිය ඇති වුණ විදිය ඒ ගැන මොකවත් නෑ මම කියන්නේ හුවෙත් නෑ ඔබ වහන්සේට හමු වුණා කියන එක මට හම්බ වුණා මන් දුනා දුටුවා ඒක කොයි කොමන මේ ගිනි පාගන දවසක කල්ලාතු මායි වජිරාමේ නාරදිස්තරේ අපි දෙන්න ඉඳගෙන වුණා අපව අඬගහගෙන ගිහ අපේ දායකයා හතර හමාරට හතර විතර අපි ගිනි පාගන්නේ අර හේ පිට එක කිට්ටු වෙන්න බෑ ගින්දර ප්‍රශ්නේ මේ බඹ ගානකට ඈත. ඉතින් වටේ මිනිස්සුත් ඈතින් හිටියා. අපි අපට ආසන පනවලා තිබුණා අපිත් ඉඳගෙන වුණා. පහට කිට්ටු වෙන්න වෙන්න ඕනේ. අර ඉකිනි දැල් නගිනවා. ඉතින් කොට ඇවිලෙනවා. ওই වෙලාවේ වුණා අර දේවාලේ පැත්තේ කොනේ එක්කෙනෙක් හිටගෙන ඉන්නවා. ගුරු පාඨයක් අඳ පෙරවගත්තු. මේ ඉසබුගාපු ගුරු පාඨයක් අඳගත්තු. බොහෝම හින්දෑරි ලස්සන එක්කෙනෙක්. එයා සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කාරෙක් කුරුද්දෙක් වගේ හැටි. ඉතින් බලාගෙන හිටියා. එක පාට පෙවුණා අපිට. අපි දෙන්න අමතක අනික් වෙනි සුද්ධුටුවා. ක්ෂණයකින් මතුණාද එහෙම නැත්නම් ක්ෂණයෙන් එතන පෙනී හිටියා. ඉඳලා ඊට පස්සේ අපි බලාගෙන හිටියා. අර ගිනි දැල් ඇවිදිනවා ඒ මැදින් හීන් හීන් සැරේ අනිත් පැත්තට පාස් වුණා. බොහොම හීන් සැරේ. ඊට පස්සේ අතුරුදහන් වුණාද නැත්නම් නෑ නෑ එහෙම ගිහින් එහා කොනෙන් මතු වුණා. එහා කොනෙන් අර ගිනි වලේ එහා කොනේ ගැට්ටට නැගිලා ගේට්ටුව දිහාට යක්කලා බලා හිටියන බැලිය. ඕක ඔක්කොම දුරවයිද? ලංකාවේ මතයක් තියෙන මහසෙන් රජරෝය කියලා ඒකේ නෑ ඒ බොරු කතා. ඒක එක නමනේ බොරු කතා හරලා තියෙනවා ඔකට. එකක්වත් හරිනේ. බුද්ධ කාලේ හිටියා නම් මහසෙන් රජු වෙන්න බෑ. සුමන සමන් දෙවියන් විභීෂණ දෙවියන් වැනි අය ඒක නැත්තම් ගන්න අන්තිම මං කියන්න දන්නේ නැහැ. ඉතින් පොත්වල තියෙන විදිහට සමන් දෙවියෝ ගැන සමන්තුට වර්ණාව තියෙනවා බුදුහාමුදුරුවෝ. එහට වැඩි විස්තර එහෙම. අද විභීෂණ දෙවියෝ ගැන ඉතින් ඔය රාමායන කියන කතාව වෙන මොකවත් මම දන්නේ නැහැ. ඒක සමාජ ප්‍රබන්ධයක් වෙන්නත් පුළුවන්. නෑ නෑ විශ්ව දෙවියන් ඉන්නවා. ඉන්නවා නමුත් ඒ රාමායන කියන කතාව සත්‍ය රාමායන කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. විභීෂණ දෙවිය බොහොම ධාර්මිකයි. මේ රාම කුමාරයාගේ භාර්යාව රාවණ කොල්ලකාගෙන ආයකට අවිරුද්ධයි. ආවාද කළා එපා කියලා. එපාර රාවණයට වගත්ත පළයන් යන බල පොඩයව. බයිගුල්ලා කියලා. එහෙනම් බොනේ කරගන්නේ මම නම් සම්බන්ධ වෙන්නේ නැහැ උඹලා කිසි වැඩකට. කියලා මෙයා අයින් වෙලා නිකන් හිටියා. එයා කොහටවත් උදව් කරේ නැහැ යුද්ධ කිරීමට. එයාගේ පැත්තේ අයින් වෙලා හිටියා. උඹ කරගත්ත එකට උඹ විපාක වෙන්නපා මට කරන් දෙයක් නැහැ කියලා. ඉතින් රාම කුමාරයා යුද්ධයෙන් දිනුවායින් පස්සේ මෙයා මේ බොහොම ධාර්මිකයි. එයාගේ දුව තමයි සීතාව ආරක්ෂා කරගෙන හිටියේ. මේ සීතාව කිරුණු කරන්න හදාපට ඉරෙනෝදී ආරක්ෂා කරගෙන හිටියේ විශේෂණගේ දුව. ඉතින් ඒ නිසා රාම කුමාරයා විභීෂණ ලංකාව බාර දීලා යන්න ගියා. විවේචන මැරිලා දේවත්වෙන් ලංකාවෙම උපන්නා. විවේචන අදත් මේ ඉඳ ඉඳලා හිටලා එනවා. පේන්නද? ඔව් ඔව්. ඔබ වහන්සේට හම්බෙන්නද? මේ කැලණියේ. මාත් එක්ක කියාපු එක මං කියන්නේ ආ ඒ විද්‍යාලංකාර පිරුවනේ මේ කැලණියේ විද්‍යාලංකාර පිරුවනේ තියෙන්නේ. මේ විද්‍යාලංකාර පිරිනේ හිටිය නායකහරු ධම්මනාව නැති වෙනවා විවිෂ්ණු දෙවියන්ට නොසලකනකොට. සමන් දෙවියන්ගේ ආරක්ෂාවක් නැති වෙනවා. ඒගොල්ලෝ ඔක්කොම එක කට්ටිය එක මණ්ඩලයක. ඒ අලුත් මත අරගෙන යන එක බොරු කතන්දර හදන එක මහා මෝඩකමක්. ඒකට දෙවියෝ කලකිරෙනවා. ඒ වහන්සේ දැනගත්තේ දෙවියන්ගෙන්මද නැත්නම් වහන්සේට තේරුණාද දැනගත්තද? මට ඒක තේරුණා. ඉතින් ඇයි ඔය පොත් කොයිවත් මං කියවලා තියෙනවා ඉතින් ඒකෙන්ද මට පේනවා මේ මේ අමුතු මත ඇති කරපු ඔක්කොම බොරු පැරණි මතයමයි හරි එතකොට මෛත්‍රී බෝධිසත්ව වශයෙන් බෝධිසත්වයන් වශයෙන් දැනට වැඩ සිටින